දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වමු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 අවසර ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවචන් වහන්සේ කියන අපි බුදුහාමුදුරෝ අපිට දේශනා කරනවා සතිය අපිට සියලුම සුභ සිද්ධිය සියලු අර්ථයේ සලසලා දෙන ධර්මයක් ඒ නිසා අපි සියලු තන්හි සියලු හැම තැනකදීම මේ සතිය අපේක්ෂා කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි ඊයේ මතක් කරගත්ත විදිහට එනතන් පෙරේදා හඳුන්වා දීපු විදිහට ඒකේ තාරාතිරමක් නැහැ. අහවලාට ඕනේ අහවලාට එපයි කියලා සියලු දෙනාට සමාකාරව බෙදලා යන ධර්මයක්. ඒක මානවය වෙනුවෙන් බුදු කෙනෙක් ඉස්මතු කළ දක්වන දෙයක්. ඒ නිසා සත්‍ය දන්න කෙනෙක් මිනිස්සු අතර බෙදීමක් ඇති කරන්නේ මේක. මේ කට්ටියට සත්‍ය ඕන මේ කට්ටියට නැහැ. මේ කට්ටිය බෞද්ධයෝ මේ කට්ටිය බෞද්ධයෝ මොකක්වත් පැටලෙන්නේ නැහැ. ඒ නිසා අපි අතර තියෙන මේ එක එක ගැටුම් එක එක කල්ලි එක එක කොටස් වීම ඔක්කොම ඇති වෙලා තියෙන්නේ ඒ බුදුහාමුදුරුව අපිට කියලා දුන්න සියල්ලන්ටම පොදු මේ ධර්මය නොසලකා හැරීම නිසායි ඒ නිසා බෞද්ධයන් වන අපට විශාල අයිතිවාසිකමක් එහෙම නැත්නම් විශාල සුදුසුකමක් තියෙනවා මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා. උත්තරේ සපෙලා දෙන්න. විශේෂයෙන්ම සාමි. ඒ වගේම මේ තියෙන වස්තු කවුරුත් අතර සමසේ බෙදී යෑම වගේ. එහෙම නැත්නම් මේ පරිසරයේ කෙලෙසන් නැතිවීම නැත්නම් පරිසරයට අනුව ජීවත් වීම හැමදේම මේ සතිය කියන ධර්මයේ තුල තියෙනවා. ඒක ආරම්භයේ බොහෝම හිමීට ඕම නැවතිල පටන් ගන්න. පටන් ගන්න ටික ටික ටික ටික ටික අතුලට ගිහිල්ලා අන්තිමට මුළු එක පුරාම නැත්නම් අපි මුළු දවස පුරාම නැත්නම් මුළු ජීවිතේ පුරාම එක දරුවෙකුට උගන්වපුවා මුළු පවුල පුරාම නැත්නම් එක පන්තියකට ඉස්කෝලේ උගන්වපුවා මුළු ඉස්කෝලේ පුරාම දිගට පැතිරෙන ගතියක් තියෙනවා. ඒක නිසා අපි ආරම්භයේදී ගොඩාක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ හිමීට නැවතිල්ලේ නිස්සද්දව මේක හඳුල්ලා දෙනවා. හඳුල්ලා දීලා නිතර නිතර නිචපතායක වැඩිීමේ කටයුතු කිරීමෙන් ඒක නිකන් ගහක් වැඩෙනා වගේ ක්‍රමයෙන් වැඩෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා සතිය පිළිබඳව දැනගෙන මේකයි සතිය කියන්නේ කියලා අඳුන ගන්න හදන කෙනා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. එයා ඒ දිගට කරගෙන යනවා. කරගෙන යනකොට අපි හිතනවටත් වඩා සියලු අර්ථ සපයලා දෙමින් ප්‍රතිඵල සලස් කරලා දෙනවා. ඒ නිසා කලබලෙන් කලබල වැඩ කරන කට්ටිය ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කට්ටිය බොහොම ඉක්මනට මේක අතහැරලා දානවා. එම අතහැර නොදා දිගින් දිගටම මේ ගත්ත වගකීම පවත්තන්න නම් අපි භාවනා කරන ගමන් බණහන්න ඕනේ. ඒ අහන බණ අනුව භාවනා කරන්න ඕනේ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක වර්ධනය වෙන හැටි දකින්න ඕනේ. ඒක අපිත් එක්ක ජීවත් වෙන පරිසරයේ ඉන්න අයගෙත් වර්ධනයක් සිදු වෙනවා නම් අපේ තනිකර පුද්ගලික වර්ධනයේට නැත්නම් මගේ සතිය වැඩිවීමට හරිය ලොකු සාධකයක් වෙනවා. උදව්වක් වෙනවා. ඒ නිසා සතිය වඩන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා කියනවා. සතිය වඩන පිරිසක් එක්ක වැඩ කරන පිරිසක් එක්ක ළඟ හිටියත් ඒ කෙනාගේ පවා ඒ ಗುಣ ඇති වෙනවා. ඒ නිසා සියලු තන්නේ අපේක්ෂා කළ යුතුයි කියලා සර්වචන්සේ දේශනා කළා තියෙනවා. අපි ඒක දිගටම වගේ තේමාවක් වගේ දිගට අරගෙන ආවා. ඒකට පෙන්නනවා සරුවචන්සික උපමාවක් විදිහට අපි රජගෙදර අරක් කැමියා, ඒ කියන්නේ කුස්සියේ උයන කෙනා ඒ රජගේ කුස්සියේ හැම දෙයක්ම පාවිච්චි කරලා විවිධ රසමසවුළු විවිධ බත් වර්ග විවිධ ව්‍යංජන වර්ග ආහාර සකස් කරපුවාම ඒ සෑම ප්‍රධාන ආහාරයටත් ව්‍යංජන වලටත් අතුරුපස වලට සිරු දෙයට ලුණු සම මට්ටමින් දැම්මේ නැත්නම් අර ආහාරයේ රසය ඉන්නේ හැම දෙයකටම නියම ප්‍රමාණයට ලුණු වැටෙනා වගේ රාජභෝජනයේ ලුණු ටික වගේ කියලා කියනවා සතිය. ඒක නිසා සතිය බොහොම ලුණු කියන්නේ ඇත්තට ගණන් જાතියක් නෙවෙයි. බොහොම ලාභයි. වැඩිපුර දාලත් බෑ. අඩුපුර දාලත් බෑ. හරියට දාන ගාන වැටුනොත් අනිකුත් රස සියල්ලම කැපී පෙනෙන ගතිය තියෙනවා. ඒ නිසා ළමා ජීවිතයකට අපි ගත්තොත් ඉගෙන ගන්න දරුවෙකුගේ ජීවිතේට සතිය දැම්මොත් එයාගේ තියෙන හැම හැකියාවක්ම පෞද්ගලික හැකියාවන් නිර්මාණශීලීත්වය ඉබේම ඔප්නං විලා එනවා. හැබැයි ඒක සතියෙන් කරන බව පේන්නේ පේන්නේ නිර්මාණශීලීත්වයේ දක්ෂකම තමයි පේන්නේ. නමුත් වැඩේ කරලා දෙන්නේ මේ සියලු රසයන් වල රස කැපිපෙනීම සිද්ධ වෙන්නේ ලුණු රසේ. අන්න වගේ තමයි සතිය තියෙනවනම් අනිකුත් සියලු රසයන් මතුවලා එනවා ජීවිතයක තියෙන හැම හැකියාවක්ම ඉස්මතු වෙන්න පටන් ඒක තමන්ටවත් තේරෙන්න තමන්ගේ තියෙන හැකියාවන් ඉස්මතු වෙන බව තමන්ටවත් තේරෙන ගොඩාක් කල්යන බව ਸਰවචාන්සේ සඳහන් කළා තියෙනවා. ਸਰවචාන් සඳහන් කරනවා උපමාවකට වගේ අපි අත්පොරෝකින් වැඩ ගන්නවා නම් එහෙම නැත්නම් පිහකින් කැත්තකින් වැඩ ගන්නවා නම් වැඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ඒ පිහිය කැත්තේ මිට සුමට වෙනවා. මැදෙනවා. ඔප්නැං වෙනවා. ඉතින් අපි හැම පාවිච්චි කරන හැම වතාවකම ඒක ඔපගන්නනවා සුමට වෙනවා. නමුත් එක වතාවක් මෙහෙම ගහනකොට කොච්චරක් මිට සුමට වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක තේරෙන ගොඩක් කල් යනවා. ඒ වගේම අපි පීය පාවිච්චි කරනකොට ඒ පීය තියුණු කිරීම සඳහා ගලේ උලනවා. කරගලේ උලනවා. එහෙම නැත්නම් වැලි ගල කියලා කියනවා, තෙල් ගල කියලා තියෙනවා. ගිනි ගල කියලා තියෙන ඔය හැම එකෙම උල උලා තමයි වැඩ කරන්නේ. වැඩ කරනකොට පිහිය තියුණු වෙන බව වැටහෙනම එක සැරයක් උලනකොට කොච්චරක් ගෙවෙනවද කියලා උලන කෙනා දන්නෙත් නැහැ. දැනගන්න ඕනකමකුත් නැහැ. හැබැයි ගොඩක් කල් ගියාම ඒ පිහිය වාකයක් හැදෙනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා අඩු වෙනවා. අර එක සැරයක් මෙහෙම උලනකොට කොච්චර වුණාද දන්නේ. ඒකම අපි එක චිත්තක්ෂණයක් වෙන වෙනදට වඩා වැඩිපුර සතිමත් වෙනවා නම් අපිට උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉඳගෙන ඉන්නකොට විනාඩි වින හුස්ම රැලි 10ක් බලන්න පුළුවන් කෙනෙක් කියලා හිතමු. එහෙම ඉන්න කෙනා තව එක හුස්මක් වැඩි කරනකොට කොහොමද සතිය වැඩෙන්නේ? කොහොමද කුසලතාව වැඩෙන්නේ? කොහොමද නිර්මාණශීලීත්ව වැඩෙන්නේ? කොහොමද වීරිය වැඩෙන්නේ? අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ? ප්‍රතිශක්තිය වැඩෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ නමුත් මේ 10 11 වීමෙන් තමයි වැඩේ පටන් ගන්න. 11 12 වෙනවා. 12 13 වෙනවා. ටික ටික ටික ටික ටික වැඩේට පටන් ගන්නවා. මේ පුංචි පඩිචේන වැඩි උස නැති පඩිචේන ඔය මිහින්තලේ වගේ කන්දක් නැගිනකොට එක පඩියක් නැග්ගා ඊගාට ඊගා පඩිය නැග්ගා ඊගාට ඊගා පඩි බලනකොට අන්තිමට ගිහිල්ලා කන්ද උඩට ගිහිල්ලා හිටින්නේ. අන්න ඒ වගේ සතිය තියෙනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩන ගතියක්. ඒ නිසා සතිය වඩන කෙනා මුල ඉඳලම ඉවසිලිවන්ත කෙනෙක් වෙන්න. වහා බ්‍රජෝල බලාපොරොත්තු වෙන මේ දැන් පටන් ගත්තා. ඇයි මට මේක නොලැබුණේ කියලා එහෙම හෙට්ටු කරන කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා සතියේ උපේක්ෂාව කියන්නේ සතිය කියන්නේ එකක් උපේක්ෂාව කියන්නේ එකක්. නමුත් සතිය වැඩෙන්න නම් නැවතිල්ලේ ඉවසීමෙන් කටයුතු කරගෙන යන්න ඕනේ. ඒක නිසා සතිය නිකම් ආහාරයක තියෙන ලුණු රස වගේ කියලා තේරුම් ගන්න කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන්සේ සඳහන් කරනවා සතිය වැඩුණට පස්සේ යදී යම් ප්‍රමාණයකට කෙනෙක් අඳුනගත්තට පස්සේ එයා රාජමාලිගාවේ වාහල්කට ගාව නැත්නම් ගේට්ටුව ගාව තියෙන මුරකාවල් කාමරේ ඉන්න දොරටු පාලයා වගේ කියලා. දෝවාරික කියන වචන තමයි බුදුහාමර පාවිච්චි කරන්නේ. දොරටු පාලයා වගේ එයා රජුරන්ට හරි ආදරෙයි. ඒක නිසා සැකකටයුතු කවුරු හරි එහෙම නැත්නම් තමන්ගේ අනන්‍යතාවය පෙන්වන්න බැරි කවුරු හරි આવොත් යන්න දෙන්නේ නැහැ ඇතුළට. යා කියනවා එහෙම යන්න දෙන්න බෑ මේක රාජමාලිගාව මොකටද ආවි කියලා. ඉතින් යා සපේලා උත්තරයක් දෙන්න ඕනේ. මං ආවේ අශෝලාගේ අහවල් රජුරන්ගේ පණිවිඩයක් කරන්න, අහවල් සේනාපතියගේ පණිවිඩයක් කරන්න, අහවල් වෙලෙන්දාගේ පණිවිඩයක් කරන්න කිව්වොත් දොරට පාලය ඉස්සෙල්ලා මේක බලලා පයින්ඩේ, පයින්ඩ කියන්නේ පණිවිඩේ රජුරන්ට ඔප්පු කරන්න, රජුරන් ළඟට ගිහිල්ලා පිළිගන්නන්න ඉස්සෙල්ලා දොරටු පාරය බලනවා මේකේ යම් වංචනික ගතියක් ගිහිල් රජුරන්ට හානි කරයිද කියලා බලනවා ඊට පස්සේ රජුරන්ට යම් ආකාරයෙන් උදව්පකාර කරන පණිවිඩයක් නම් එයා කියනවා මෙතනින් යන්න ගිහිල්ලා හැරිලා ගියාම අහවල් එකන හම්බ වෙනවා එයාට කියන්න ඊට පස්සේ පෙන්නයි මෙන්න මෙතන තමයි රාජ සභාව මෙන්න රජුරෝ ඉන්නවා එතකොට රජුරෝ දන්නා මේ එන කෙනා දින්නෙකින් තුන් දෙනෙකින් පෙරිලාවිල්ලා තියෙනවා අන්න වගේ හිතට එන අපි භාවනා කර කර ඉනකොට සක්මන් කර කර ඉනකොට එහෙන් සද්දයක් ඇහෙනවා මෙහෙන් වේදනාවක් දැනෙනවා. මෙහෙන් වම දකුණ දැනෙනවා. යෝගී අමුත්තු ගොඩක් එනවා මේකට. දොරවල් හයක් තියෙනවනේ. ඇහැට රූප පේනවා එක දොරක්. නැත්නම් ඇහැට පේන රූප කියලා කියනවා එකට. නැත්නම් කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන මේ සක්මනේ පහස ඊට අමතරව ඉතින් කයේ අනිත් තැනමුත් වේදනාව එනවනේ. මේ හිතට එන හිතවිලි. මේ හය දෙනාම ආවට පස්සේ වඩන ලද සතිය තියෙනවනම් එයා ගෝචර දේ විතරක් ගැළපෙන දේ විතරක් තෝරාගෙන එතනදීම ප්‍රතික්ෂේප කරනවා මේවට ඉන්න දෙන්නේ නැහැ. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා අර පුංචි පුංචි කාලේ වරද්ද වරද්ද සතිය වඩන නිසා අද ඇතුළට ඉන්න ඉස්සෙල්ලම දොරකට ගාවදීම ඒක වාරණයක් වරණාව ශෝෂණයක් තෝරලා බේරලා ඇතුළත් කර ගැනීමක් කෙරෙන පටන් ගන්නවා. එතකොට අපි නිකන් කරදර ඇතුළට දාගෙන විසඳන්න යන්නේ ඈත තියාම එන්න තියෙන කරදර වාරණය කිරීමේ ශක්තියක්. එතකොට රජුරුවන්ගේ ආරක්ෂාවට ලොකු උදව්වක් සිද්ධ වෙනවා මේ දොරටු පාලයාගේ කෘත්‍යය. ඒ නිසා අපි සතිය දිනු කරන දිනු කරන යනකොට රූපයක් දැකපු ගමන් ඒකට ගොඩාක් ආසහිතන එකක් හෝ ගොඩාක් තරහිතන එකක් ආවොත් එයා භාවනා කරපු කෙනෙක් නම් සතිය වඩපු කෙනෙක් නම් එයා දන්නවා මේ දැන් මේ හුඟක් ආස කරන මේ රූපෙට හිත ගියොත් මම මේකට ඇබ්බැහි වෙලා වාල් වෙලා ඇදිලා යනවා ගොඩාක් තරහින රූපයක් දැක්කොත් මගේ හිත තරහ යනවා එතකොට ඒ තද බල ආශාවක් ඇති කරන තද බල තරහවක් ඇති කරන රූපේ වෙනුවට මම ඉන්නේ ඉරියව්වට හිත දාන්න ඕනයි කියලා. මට අරසක භූමිය මේකයි කියලා ඒ කෙනාට අර නරක හෝ හුඟක් හොඳ හෝ හුඟක් නරක. හුඟක් ආසයිතන හුඟක් තරහින අරමුණු ගැළපෙන්නේ නැහැ කියලා තේරෙනවත් එක්කම ඒකට කොහෙද හිත තියන්න ඕනේ කියලා පැහැදිලිවම අවබෝධයක් එනවා. මොකද එයා කලින් කයේ හිත තියලා තියෙනවා. ඉඳගෙන ඉන්න කයේ නැත්නම් ඇවිදිනකොට ඇවිදින ශරීරේ. එහෙම නැත්නම් ඇවිදිමින් ඉන්නවා නම් වමේ දකුණ හිත තියන්න ඕනයි කියලා. නැත්නම් ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න කයේ හරි ආස්වාස් ප්‍රසවාසයේ හිත තියන්න ඕන කියලා දාන්න. ඒක නිසා අරක එනකොටම මුසුප්පු වෙනව නෙවෙයි අයියෝ මට මේ ආසහිතන දෙයක් දැක්කා අනේ මට තරහිතන දෙයක් දැක්කා කියනව නෙවෙයි. ඒක මට අගෝචරයි මේක ගෝචරයි. කලින් වඩන ලද ගෝචර භූමිය තියෙන නිසා එයා වහාම හිත අරමුණේ ගෝචර අධ්‍යාත් අරමුණ කියලා මේකට pāli භාෂාවෙන් සඳහන් කරනවා අඳුන ගන්න තැනට හිත ගෙනිලා අරස කරගන්න. ඒ වගේම සද්දයක් ඇහෙනවා. කවුරු අපිට බයිනෝ. එහෙම නැත්නම් අපිට මේ කරි වටන දෙයක් අහනකොට පන්ති පාඩමක් කරනකොට ලස්සන සින්දුවක් ඇහෙනවා. ඒකෝර අපි දන්නවා හිත තියන්න බෑ පාඩමට. හිත පිට යනවා. ඒ වෙනුවට ඉස්සල්ලාම අඩු ගන්න තමන්ගේ කයට හිත තියාගන්න පුළුවන් නම් නැත්නම් වඩලා ආනාපානෙ හිත තියාගන්න පුළුවන් ඊට පස්සේ ටීචර් උගන්වන දෙයට හිත යොදන්න පුළුවන් එනිසාක් වඩලාද සතිය තියෙනවා සද්දයක් ආවත් රූපයක් ආවත් ඒක gediy පිටිම කන්නේ නැහැ එnde ඉස්සල්ලා පොඩ්ඩක් දැනගන්න ඕක දිගේ ගියොත් මං අහුවෙනවා එක්ක තරහ හිතෙනවා එක්ක ආසාව ඇති වෙලා මට දරා ගන්න බැරි වෙනවා ඒ වුණාට මම ඒ සතියේ අරමුණේ හිත තියාගෙන ඉන්නවා හිත තිබොත් මං අරසයි කියලා මේකට ගෝචර අජ්‍යත්ත භූමියේ කරබලයක් වෙච්ච ගමන් හිත ඇතුළට ගන්න. උගල දැකලා ඇති මේ කිකිලි පැටවුවෙක් ඇවිදිනකොට යම් විදිහකට කුරුළුකෝෙක් හරි පියාකුස්සෙක් හරි කපුටෙක් හරි මේ කුරුළු පැටිය ගෙනියන්න ආවොත් කිකිලි විජහට තටු දෙක දිග යනවා කිකිලි පැටව සේරම ගිහිල්ලා හැංගෙන්න බතනක් නැත්නම් තට්ටාස්සේ හැංගෙනවා හැංගුණාට පස්සේ ඒ එන සතාට කිකිලි පිටින් ගෙනියන්න බෑ. එයා තට්ටස්සේ හැංගෙන නැත්නම් ළඟ තියෙන පඳුරක් අස්සට යනවා. ඒ කිකිලි උගන්නලා වගේ හරියට. ඒ පැටවුන්ට ඉති උගන්නන්න බෑ. ඒ කට්ටිය සහජාසයෙන්ම කරන දේ තමයි අනුතරක් කෙනකොට කිකිලි සද්දයක් කරනවා. සද්දයක් කරපුවාම පැටවුන් ටික ඇවිල්ලා තට්ටස්සට යනවා. ගියාට පස්සේ අරසයි. අන්න ඒ වගේ බුදුරජාණන්සේ සඳහන් කරනවා භාවනා කරන ළමයට සතිමත් වෙන ළමයට අනතුරුක සේයාවක් එනකොට නැත්නම් ගේට්ටුවට නරක පණිවිඩකාරයෙක් ආපු ගමම මාලිගාවට පණිවිඩයක් යනවා. මෙහෙම කරදරකාරයෙක් ඇවිල්ලා ඉන්නවා. ආරක්ෂක හමුදාව වග බලා ගන්නවා. ගේට්ටුවේ ඉන්න කාවල්කාරයෙක් වග බලා ගන්නවා කියලා ඇතුළට යන ගමන් ආරක්ෂාව තර වෙනවා. ඉතින් ඒක ලස්සන උපමාවක් එහෙම නැත්නම් නිදර්ශනයක් ਸਰවචාන්සි ගෙන හරපානවා. ඒක දවසක් වටු කිරිල්ලයක් කැට කිරිල්ලයක් කියන්නේ පුංචි බටිච්චයක් ඒගේ දරුවට කියලා යනවා මම කැම ගේන්න යනවා මේ හාපු කුඹරක ඉන්නේ ඔයා මම එනකන් ඊ හාපු පස්පිඩල්ලක් ඇතුළේ ඉඳ ඕකේ තියෙන දයක් අහුලගෙන කන්න මම ඔයාලට කැම ගේන්න යනවා කියලා අම්මා යනවා ගියාට පස්සේ කුරුල්ලට ඒ කිරිලි පැටියට හිතෙනවා අම්මා ගියාට මට ඕක ටිකක් එළියට ගිහිල්ලා බලන්න පුළුවන් කියලා එයා බොහොම උඩ ආඩම්බරෙන් අර පස්කැටි යට හැංගෙනව වෙනකොට උඩට ඇවිල්ලා තටු දෙක විහිදගෙන ඉතින් මේ ඉරේලිය දිහා බලා ඉන්නවා ලස්සන බලා ඉන්නවා එකපාරටම කුටුළු ගොයික් ඇවිලා පියාකුස්සෙක් ඇවිලා මෙයා අල්ලගන්න. අල්ල ගන්නකොට මෙයාට කල්පනා වෙනවා චික්කේ අම්මා කියපු දේ හුවනම් මේක වෙන්නේ නැහැ කියලා. එයා කුරුල්ලට බන්නේ කියනවා මේක මට මාගේම වැරද්ද මේක මගේම වැරද්ද මේක අම්මා කියන දේ වුණා මට මේක වෙන්නේ මගේම වැරද්ද කියලා මෙයා කියනවා. අර ගෙනියන පියාකුස්සට ඇහෙනවා මේ පොඩි කුරුල් පැටියා කියනවා මේක මගේම වැරද්ද. මගේම වැරද්ද. අම්මා කියන දේ වුණා මට මේක වෙන්නේ. ඒකට මහා ව්‍යාකුසනත්ව මොනවද කියන්නේ කියලා. ඒක නෑ ඔයාගේ දෝෂයක් නෙවෙයි මගේ වැරද්ද. මම උඹ හිතනවාද දැන් මේ ව්‍යාකුස කියන උඹ හිතනවාද උඹට කොහි හිටියත් මගෙන් බේරෙන්න පුළුවන් කියලා. බෑ. මම ඔබ නිදාස් කරනවා පුළුවන් නම් බේරියා. කියලා එයාට මේ මහා ව්‍යාකුසට ලැජ්ජාවක් හිතෙනවා. කියා කුරුල් වැටිය කියනනේ මගේම වැරද්ද කියලා. නෑ කුරුල් මහා ව්‍යාකුසකම කොහි හිටියත් මං අල්ලනවා කියලා. කියලා ආම් ඵලයක්. කියලා අතල දාන. ඉතින් අර විජහාට දුවගෙන ඇවිල්ලා අර ළඟදී ආපු කුඹුරේ පිටල්ලක් යට ගිහලා බේරෙනවා. ගියාට පස්සේ එයාට දැන් පාඩම දාන්න. එතකොට මෙයාට හිතෙන ආයසරයක් උත්සාහ කරලා බලන්න මේ කුරුල්ලා පියාකුස් එච්චරම දක්ෂද කියලා. ඒ හිමීට හිමීට ආයෙත් පස් කැඩේ උඩට නගිනකොට එයාම දන්නේ නැහැ. ඒක පාරට ආයසරයක් අර වගේම පියාකුසයින් ඊතල වේ එනකොටම එයාට අල්ලන්න මොහොතකට කලින් තේරෙනවා මේ එන වේගෙට ආවොත් මාමත් අරගෙන යනවා එදා වෙච්ච දේ වෙනමයි කියලා ඒක පාරට පස්කැටේ යටට යනවා. පස්කැටේට ගිය ගමන් අර කුරුල්ලා ආපු වේගෙටම පස්කැටේ වදිනවා. පියාකොස එයා එතන වැටෙනවා. මැරලා වැටෙනවා. ඉතින් කුරුල්ලා තේරුම් ගන්නවා පුංචි පැටියා. එහෙම නැත්නම් අපේ මේ බටිච්චිගේ පැටියා මම මේ හරි මගේ ආරක්ෂක තැන හිටියානම් බරපතල රාජාලියෙකුටවත් මාවට මොකුත් කරන්න බෑ. ඒ නිසා මේ ආරක්ෂක භූමිය දන්නවනම් සතිය තමයි ආරක්ෂාව කියන්නේ. සතා රක්ඛා ආරක්ක පච්චපට්ඨාන කියලා කියනවා. සතිය තියෙනවනම් හිතට අපි පුංචි උනත් සතිය පටන් ගන්නකොට පුංචි උනත් ඒකෙන් ලබලා දෙන ආරක්ෂාව ওই මොන්නම හමුදාවකින් ලැබෙන දෙන ආරක්ෂාවට වැඩි වැඩි. ඒක නිසා Tamanට Taman ආරක්ෂාව කැමති කෙනා නිතරම මේ ගෝචර රජ්‍යත්ව භූමියේ තේරුම් ගන්න ඕන කලබල වුණොත් මම මෙන්න මෙතන තමයි සතිය ගෙනලා පිටාන. මම මෙතන තමයි හිතියෝ දන්නේ කියලා අනතුරු වෙලාවේදී වහාම ඒ ගෝචර රජ්‍යත්ව භූමිය අපි කියන ക്ഷേම භූමියේ හිත පැවැත්වීමේ දක්ෂ වෙන යෝගාවචරය සතිමත් පුද්ගලයා දවසින් දවස දවසින් දවස බරපතල අනතුරු හමු වෙයි. බරපතල අභියෝග හමු වෙයි. බරපතල තර්ජන හමු වෙයි තේරුම් ගන්නවා මම හරියට වෙලාවට සතිය පිහිටව ගන්න දන්නවනම් මොන අනතුරු ආවත්. ඉස්සර වගේ කෑකෝ සංගහන දෙයක් අඬාව ගන්න දෙයක් ඇත්තේ නැහැ. මන්ට මේක අරසා කරන්න පුළුවන් කියලා දවසින් දවස දවසින් දවස සද්දයක් ඇවිල්ලා කරදර කරා. වේදනාවක් ඇවිල්ලා කරදර කරා. හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරා. ඒකත් එක්ක ගැටෙන්න යන්නේ. කියන මේක මගේම වැරද්ද. මං අම්මා කියපු දේ අහුවනම් මට මේක වෙන්නේ නැහැ. මට බුදුහාමුදුරු කියපු දේ අහුවනම් මට මේක වෙන්නේ නැහැ කියලා එයා අර තමගේ ගෝචර අජ්‍යත් භූමියට යනවා මිසක්කා එයා අර පිටින් එන දෙයට වෛර කරන්න යන්නෙත් නැහැ. ගැටෙන්න ගැටෙන්න බෑ. එයා රාජාලියෙක් වගේ එක්කනේ. එයා සැරයි. ඒ වුණාට තමන්ගේ ආරක්ෂක භූමියට ගියාම තමන්ට ලැබෙන ආරක්ෂාවට බුදුරජාණන්සේ සඳහා කරන්නේ සතාරක්ඛෝ. සත්‍ය ආරක්ෂාව තියෙනවා. ඒ නිසා පුංචි ලොකු වෙනසක් නැහැ. සතිය වඩන එක්කනාට අපි සාමාන්‍යයෙන් බණට කියනවා ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන්න ධර්ම විසින් අරසා කරනු ලබනවා. නමුත් ධර්මයේ හැසිරෙනවයි කියලා කියන්නේ මොකක්ද? අපි සාමාන්‍ය පුංචි කාලේ දාන්න විදිහට අපි පන්සල් යනවා, මල් පහන් පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, බෝධි පූජා කරනවා. අපි හිතන ධර්මයේ හැසිරෙනවා කියලා. නමුත් මේ හැම දෙයක්ම කරනකොට සතියෙන් කරනවද? මලක් නෙලනකොට මලක් පූජා කරනකොට පහනක් පත්තු කරනකොට අඳු කුරක් පත්තු කරනකොට බෝධි පූජාවක් කරනකොට ඒක නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරනවා නම් ඒක තමයි අරසාව කියන්නේ. ඒ නිසා කරන වැඩේ ඒකම තමයි. කරන වැඩේ ඒකට SMS දානවා. slowly mindfully silently එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා කලබලයක් මොකුත් නැහැ. හීන් සැරේ ලොකු සැරේයි කියලා අරසාව වෙන්න පටන් ගන්නවා. විභාගෙට ගිහිල්ලා හිටන්නකෝ. විභාගෙට ගියාට පස්සේ Taman ගණන් දන්නේ. ඔන්න ගණන් පත්‍රය හම්බුණා. මිචින් කලබල වෙනවනේ. අපිට හිතෙනවා අයියෝ අද නම් පෙල්ලුයි කියලා. නෑ ඒ මොකක්වත් ඕන හොඳට නැවතිල්ලේ. <clears throat> ගණන් ටික ඔක්කොම කියවන්න කියලා. කියලා ලේසිම ගාන අල්ලගන්න කියලා. ගණන් පත්‍රය ලේසිම ගාන අල්ලගන්න. අල්ලගෙන ඒක හදනවා. ඒක හැදුවට පස්සේ ඒක හරි ගියොත් එයාට සන්තෝෂයක් ඇති වෙනවා හරි යන්තම් මේ අමාරු ගණන කොහොමඩක් කරන්න බෑ මේ ලේසි තැනින් පටන් ගත්තා කියලා ගත්තට පස්සේ එන විශ්වාසයෙන් ඊගාව ගන්න අර ගන්නවා ඒසකොට ඊට වෙඩි ටිකක් අමාරු ගණන කොහොමම කලබල වෙන්නේ නැතුව Tamanට තියෙන ඥාණය යොදා ගන්න පුළුවන් වෙනවනම් ඒ ගණන් පත්‍රයකින් පාස් වෙනවා කියන එකට දක්ෂ ගණන්කාරයෙක් වෙන්න ඕනේ මන්නේ මොකද මගේ පවුලේ මම ඉපදිච්ච පවුලේ ඔක්කොම ගණන් වලට දක්ෂයි ඒ දවස්වල තිබුණේ අංක ගණිතයේ, වීජ ගණිතයේ, රේඛා ගණිතයේ කියලා. ඇත්තටම දැන් තියෙන ගණන නම් අපිට තේරෙන්නේ මේ දැන් ඉස්කෝලේ උගන්වන දේවල්. ඒනට මම එච්චර ගණන් වලට දක්ෂ නැහැ. ඉතින් මම කරන්නේ ඉතින් ඔක්කොම දන්නවා මම පේල් වෙනවා කියලා. ඒ නිසා මම පේල් වෙනවා කියලා ගානකුත් නැහැ මට. මට කියලා දීලා තියෙන විදිහට මම කරන්න කියලා දන්න පුංචිම සරල ගානෙන් පටන් අරගෙන ටික ටික ටික ටික වැඩ කරලා ආවට පස්සේ මට සම්මානත් නැහැ විශේෂ සම්මානත් නැහැ හැබැයි පාස් වෙන්න පුළුවන්. ඉතින් මම දැක්කේ මට ඒක ගොඩක් කැපිපේන්න පටන් ගත්තේ එහිම ඊටමිට ගියාට අපි පන්තියේ හිටියා අපි මිශ්‍ර පාසලක ඉගෙන ගත්තේ. තාමත්ම දක්ෂ ළමයි. ඒ කියන්නේ විශේෂම ගෑනු ළමයි ඉන්නවා. හරි ලස්සනට වැඩ කරනවා. හරි ලස්සනට අකුරු ලියනවා. හරි ඉතින් පන්තියේ ටීචර්ගෙන් ලොකු ප්‍රසාද ලැබෙනවා. මගේ පොතේ අකුරු කුරුමිනි අකුරු වගේ. මට අඩිරෝධුවක් අඩිකෝදුවක් තියලවත් කෙලින් ඉරක් ගහන්න බෑ. ඒක ඇහුවත් ඒකත් ඇද වෙනවා. ඉතින් ඒ නිසා හැමදාම ටීචර් බනිනවා. මේ කියන්නේ පාස් වෙයි කියලා හිතන්නවත් බෑ. ප්‍රශ්න පත්‍රය එළියලා එළියට ආවට පස්සේ අර දක්ෂ කට්ටිය එළියට අයියෝ බලන්නකෝ මට වැරදුනානේ මට කරගන්න බැරි වුණානේ මම උද්දනගෙන හිටලා ලියා ගන්න බැරි වුණා කියලා තටු ගන්නවා. මගේ තටු ගැහිල්ලක් නෑ මම ලියන දේ ලියලා එනවිලා තියෙනවා. ඊපස්සේ බලනකොට මම පාස් අරගොල්ලෝ පේන. හරි දක්ෂයි. මම තරග විභාර රාශියකින් ඉදිරියට ගියා. කලබල වෙන්නේ නැහැ දන්න ටික ලියනවා. මහා ලොකු දක්ෂකමක් නැහැ. ඒ මොකද ඒ දවස්වල එච්චරම සත්‍ය පිළිබඳ මට අංගීමක් තිබුණේ නැහැ. මොකද පහුවෙනකොට මම මේක ප්‍රොජෙන ගත්තා. විභාගයට ගිහලා කලබල වෙන්න එපා. හොඳට බලන්න සැරයක් දෙසර මොකද්ද මතුවලා තියෙන්නේ කියලා. භාවනා කරනකොට ආනාපාන කරනකොට සද්දයක් ආවට එච්චර කලබල වෙන්න එපා. වේදනාවක් ආවට ඔච්චර කලබල වෙන්න එපා. හිතවිල්ලක් කාට කලබල නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ සතියේ තියෙනවා අන්න ඒ වගේ මේ ඔත්තු බලන ගතිය. යදන්න මේක තමයි මගේ කෝචරජ්‍යත් භූමිය. ඔන්න සද්දයක් ආවා. ඔන්න වේදනාවක් ආවා. ඔන්න හිතවිල්ලක් ආවා කියලා ඒ එන දේට කඩාපනින් නැතුව මගේ ආරක්ෂක භූමිය මේකයි. මේක අගෝචර භූමිය. මේකට කියොත් අනාරක්ෂිතයි. කියලා මේ දෙක දැනගෙන අනාරක්ෂිත තැනේ ඉඳලා ආරක්ෂක භූමියට ඇත්තටම හිත ගේන්න ඕනේ මේක අනාරක්ෂිතයි අරසව නැහැ මේක අරසයි කිව්වොත් හිත ඉබේ එනවයි කියන එකට බුදුහාමුදුරෝ සාකි. පෙන්නලා දුන්නොත් මේක අනාරක්ෂිත තැනක් මේක ආරක්ෂිත තැනක් කියලා අපිට ගේන්න ඕන කමන්නේ නැහැ. ඒ ස්වභාවයෙන්ම ඒ අනාරක්ෂිත තැනට එනවා. සත්‍යයට විතරයි මේ අනාරක්ෂිත අනතුරුදායක දේ දැකලා ප්‍රතික්‍රියා නොකර ඒකත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව යුද්ධ ප්‍රකාශ කරන්නේ නැතුව මේකයි මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් එකම එක චෛතසිකයේ අපේ මනස මනසේ තියෙන අනික හැම චෛතසිකයක්ම හැම හිතවිල්ලක්ම අර එන එකත් එක්ක රණ්ඩු කරනවා රණ්ඩු කෙරුවොත් අපිට අවශ්‍ය දේ කරගෙන යන්න පැහැදිලි මනසක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා සතිය පැහැදිලි මනසක් කරන් දෙන්නේ නැහැ පැහැදිලි මනසක් ඇති කරන බබ ශරීර හකස් කරලා දෙනවා ඒක නිසා අරමුණට මුණ දාන එක විතරයි කරන්නේ එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසා භාවනා දැන් සතියේ දිගේ භාවනා කරන එකන නැත්නම් සතිය ඉස්සර කරන භාවනා කරන එකන සක්මන් කරනකොට සද්ද ඇහුණාම එයා දන්න සද්දයක් ඇහුණයි කියලා. බලන්න මේ සද්ද හොඳයි. සද්ද තමයි ඇහෙන්නේ. සද්ද තියෙද්දි මං ඇවිදිමින් ඉන්නේ නැද්ද? නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා හිත පොඩ අහලා හපනවා. මම හිතවිල්ල තියෙතිම යාට බලන්න පුළුවන්. මම දැන් ඉඳගෙන දෙන්නේ හිටගෙන දෙන්නේ ඇවිදිමින් දෙන්නේ. ඒතකොට යාලා තියෙන මේ හිතවිලි තිබුණට මට ඇවිදින බව දැනගන්න එහෙම නැත්නම් හිතවිලි වේදනා සද්ද තිබුණට බාම පරියන්ස්කේ ඉඳගෙන ඉන්න වෙලාවක නම් මම ඉඳගෙන ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. ආන ඒක සතියේ සුවිශේෂ කෘත්‍යයක්. අන්න ඒ විදිහට හිතවිල්ලක් ආව වේදනාවක් ආව කියලා කලබල කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් ඇවිදින බව දැනගන්න පුළුවන් නම් Tamanට තේරෙයි ඒ බව දැන ගැනීමම මහ විශාල ආරස්සාවක් තියෙනවා. එහෙම නොවි ඒ ආපු දෙත් එක ගැටුනොත් ආපු සද්දෙත් එක්ක වේදනාවත් එක්ක අපි කියන එකට අකුසල් කියලා. කෙලස් කියලා. කර්ම රස වෙනවා කියලා. යෝගාවචරයක් වශයෙන් සත්‍ය වඩන කෙනාට පුළුවන් ඒක ආවට ඒකට හැප්පෙන්න යන්නේ. ඒ වෙනුවෙන් තමන්ගේ ගෝචර රාජ්‍යත්ව භූමියට අරමුණට ආවා. අරමුණේ හිත පැවැත්වීමේ අරකට එක්ක ගැටුමක් ඇති කරගන්න ජීවත් වෙන්න පුළුවන්. මේ නිසා මේ සතිය වඩන කෙනාට තමන්ගේ තියෙන හැකියාවල් කවුරුත් එක්ක ගැටුමක් ඇති කරගන්න නැතුව දිනන්න පුළුවන් නිසා මම පාවිච්චි කරන වචනයක් සතිය තියෙන එක නම් නිතරම ජයක් ගන්නවා කියලා. කවුරුත් පරද්දලා නෙමෙයි ජය ගන්න. අපි ක්‍රීඩා තනංග වල ජය ගන්නේ කවුරු හරි ප්‍රතිමල්ල වේ පරද්දලා. සතිය නිතරම ජයක් ඇති කළ වෙන්නේ. ඉතින් ඒක නිසා හරිම අහිංසකයි. සත්‍ය ක්‍රියාපටිපාටිය කාටවත් විරුද්ධ වෙන්නේ නැහැ. සතිය නැති කෙනා සද්දෙත් එක තරහ වෙනවා. වේදනාවත් එක තරහ වෙනවා. හිතවිල්ලත් එක තරහ වෙනවා. ඒක නිසා සතියේ මේ කටයුත්ත දකින්නට ආරම්භයේ ඉඳලම යම් ප්‍රමාණයක නැවතිල්ල වැඩ කරන උපේක්ෂා කරන ගතියක් තියෙනවා. ඒක නිසා ඒ ගති මුලදී තේරෙන්නේ නැති වුණාට මේ මේ මෙහෙමයි සතිය වැඩ කරන්න කියලා කරගෙන කරගෙන යන්න. පහු වෙනකොට පහු වෙනකොට Tamante ඒක තේරෙන්න පටන් අර ගන්නවා මේක විශාල ආරසාවක් Tamante ගෙනත් දෙන බව. ඒක නිසා සතිය හරි අමාරුයි අනිකුත් පාඩම් වගේ උගන්වන්න මොකද ඉක්මන් ප්‍රතිඵල දෙන්නේ නැහැ. කාලයක් යනකොට යනකොට තමයි ප්‍රතිඵල ආරම්භ දෙන්නේ. හැබැයි ප්‍රතිඵල එනකොට තමන්න තීරණ පටන් අර ගන්නවා. එදානම් මම මෙච්චර ඕක ගණන් ගත්තේ නැහැ. මේ පුංචි දෙයක් වශයෙන් කෙරුවේ. නමුත් ඒ සතිය පුදුම ආරස්සාවක් ආරක්ක පච්චපට්ටාන ඇති කරලා දෙනවා දකින්නකොට යමෙක් යමෙකුට තෑග්ගක් දෙනවනම් ඒ දිය යුතු එකම දේ සතිය විතරයි. ඉන් අපිට මොන දේ දුන්නත් මේක හරියන්න පුළුවන් වරදින පුළුවන්. සතිය නම් කවදාකවත් දීමෙන් වරදින්නේ නැහැ. කාටවත් අවඩක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා සතියේ තියෙන මහ පුදුම මේ මනුසකම. ඒ මනුසකම දීම සඳහා දීම කරන්න ඉසල තමයි පොඩ්ඩක් මේක පුරුදු කරගන්න. පුරුදු කරලා කාට හරි දෙන්න පුළුවන් නම් මම අර කිව්වා වගේ දෙන්න පුළුවන් අඩුම වයස සතිය කියන කඳුල දෙන්න අඩුම වයස ගත්තොත් ඉස්සර හිතුවට වැඩිය බොහෝම පුංචි වයසේදී මේක දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා Taman වඩන ලද සතියක් ඇති කෙනා කටයුතු කරනකොට කියලා නොදුන්නත් ඒකේ මොකද්ද ආදර්ශයක් ලැබෙනවා. නිහඬ බණක් කියවෙනවා. නමුත් ਸਰවචනාංශයේ ඒකට පුදුම උපමා මාර්ගයෙන් මේක බන රස පෙන්නලා රසට බන කියලා සත්‍ය පුරුදු කරනවා. ඒ නිසා ඉස්සල්ලා ඉස්සල්ලා මේක නොතේරෙනවා. පහු වෙනකොට පහු වෙනට තමයි තේරෙනවානේ මම මේ අමාරුවෙන් නමුත් පැයක් ඉඳගෙන ඉන්න පුරුදු කරපෙක ලොකු දෙයක්. අමාරුවෙන් නමුත් මේ සක්මනක ටිකක් ඇවිදින්න පුරුදු කරපෙක ලොකු දෙයක්. අමාරුවෙන් නමුත් පුංචි සද්දතියෙදී ඇවිදින බව දැනගත්ත එක ලොකු දෙයක්. අමාරුවෙන් නම් පුංචි සද්දතියෙදී ඉඳගෙන ඉන්න බව දැනගත්ත ලොකු දෙයක් කියලා දවසක අපට මේකේ ಗುಣ තම් ප්‍රතිඵල ආනිසංස තේරෙන්න පටන් ගන්නවානේ. තේරෙන්න පටන් ගන්නකොට සරුවචාන්සිය සඳහන් කරනවා ඒ ඉස්සර ඉස්සර කාලේ. ඒ කියන්නේ පටන් ගන්න කාලේ වර්ධින කාලේ සතිය වඩනවා කියන එක හරක් බලා ගන්න ගොපල්ලෙක්. දැන් මේ අපි ළඟේ ලංකාවේ තියෙන ක්‍රම නෙවෙයි. අපි දැන් හරක් බලාගන්නේ ගොඩක් වෙලාවට එක එක හරකට ලණුවක් දාලානේ. නමුත් ඔය ඉස්සර තිබිලා තියෙන දැන්ටත් ඉන්දියාවේ තියෙන හරක් රෑන ඉන්නේ. එකෙක්වත් කරේ ලණු නැහැ. ඒගොල්ල සමූහයේ ඉන්නේ රැයට දක්කනවා කටු කටුකම්බි ගහපු ගොඩැල්ලකට ඒක ඇතුළට දාලා වහලා දානවා. උදේ ගිහිල්ලා දොර අරපුවාම මේගොල්ලෝ තනබිම් කරා යනවා. ඉතින් ගොපල්ලා යනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආරම්භයේදී මේ ගොපල්ලා හරක් බලන්නේ ගොවිතැන් කරපු ඉඩමක එළවලු කොටුවක් කියමුකෝ. එළවලු කොටුවේ කැලේට වෙන හරියේ තනකොළ කවනවා. නමුත් මේ හරක් ගොපල්ල හරක් බලන කෙනෙක් නැතුනොත් එළුළු කොට කඩාවගේ. එළුළු කටාවෙද්දී මොකද ඒකේ කොළ නිල් පාට රසතිය මේ හරකට බොහොම ලේසියෙන් හොයාන කන්න පුළුවන්. එතකොට ගොපල්ල වග බලා ගන්නවා හරකා එළුළු කොටුවේ කන්නේ එළුළු කොට එහා පැත්තේ වනාත කියලා කියන්නේ. කැලේ පැත්ත. කෑවොත් බේරෙන්න පුළුවන්. ඉතින් යා නිතරම ඇහ ගහගෙන ඉන්නේ මේ හරකා භෝගිකයි කියලා. භෝගෙන් බේරලා තියානිනවා. හරියට භාවනා කරන එක්කනට භාවනා කරන සද්දයක් ආපු ගමන් හිත පුරුදු නැත්තම් සද්දෙට දුවනවා. වේදනාවට දුවනවා. ඉතිවිලට දුවනවා. ඉතින් ඒක නිතරම අරස කරලා ආය ආයෙත් ආරක්ෂක භූමියේ තියන්න හදනවා වගේ ගොපල්ලා මේ භෝගේ කන්න දෙන්නේ ඊට පස්සේ බුදුහාමුදුරුව අපිට කියන යම් දවසක භෝගේ අස්සොන් නෙලාගත්තයි කියලා කියමු. එතකොට ආයාසොන් නෙලා ගන්න බැන්නම් ගොපල්ලා නිසිනින්ද නිදැල්ලේ හරකුන්න කන්න දෙනවා. භෝගේ තියෙනකන් එයා භෝගේ අරස කරන්න ඕන. නමුත් දවසක ගොවියා අස්සන් නෙළුවට පස්සේ ගොපල්ලා හරක් ටික නිසිනින්ද කන්න දෙනවා වගේ ඉස්සල්ලා ඉස්සල්ලා ඉස්සල්ලා හිත කීකරු කරගත්ත එක්කනට මෙනෙහි කරමින් තමයි හුඟක් වෙලාට හිත කීකරු කරන්නේ. අවශ්‍ය අරමුණ මෙනෙහි කරනවා අනවශ්‍ය අරමුණට යන්න ආයි. ඉස්සරහට ඉස්සරහට යනකොට තමයි තේරෙනවා මේ ආස්වාසය ආස්වාසය මෙනෙහි නොකරත් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසය වශයෙන් මෙනෙහි නොකරත් හිත ස්වභාවයෙන්ම ආස්වාසයට ඇදිලා එනවා. එතකොට මෙනෙහි කරන්න ඕනේ ඒ නිකන් භෝගය නෙලා ගන්නලද කුඹුරේ ගොවිපලේ තනකොළ කවන ගොපල්ලෙක් වාගේ යන්න ආරිනවා. ඒ නිසා මුලදී මේක ටිකක් භෝගේ නෙලාගත්තේ නැති භූමියක තනකොළ කවන ගොපල්ලෙක් වගේ මේ හිත කීකරු කරන්න ඕන. කීකරු කරලා සතිය පట్టල වුණාට පස්සේ අපි සතිය ප ဋ ාණය කියන්නේ ඒක තමයි. සතිය පట్టල වුණාට පස්සේ පේනවා යසෝ මේ නිකන් ගුවන් කපන ලද භෝගේ අයින් කරන ලද කුඹරක තනකොළ කවන ගොපල්ලෙක් වාගේ තමන්ට සෑහෙන විවේකයෙන් මේ කරලා දෙන්න පුළුවන්. ඒ විවේකේ ආවට පස්සේ මේ හිතට පොඩ්ඩක් ඉඩ දෙන්න ඕන. කමන්නේ සද්ධාහනෝවා සද්ධාහන. ආනපන ඉන්නවනම් ආනපන ඉන්න. මේ සද්දයක් ආපුවම දූවගෙන ගිහලා සද්දෙන් හිත ඇදගෙන ඇවිල්ලා ආනපන තියන තරම් පහු වෙනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. සද්දෙන් දන්නවා තමයි මට ඉන්ඩෝනේ අරපුණ නම් ආනපන තමයි. දැන් සද්දයක් ඇහෙනවා සද්දේ මම දන්නවා. අපි හිතමු ආශ්වාස ප්‍රශ්වාස කරගෙන ඉන්නකොට දනිස් වේදනාවක් එනවා. දන්නවා ඒකත් කයෙම එකක්. මෙතනම තියෙන එකක් දැන්. ඒ නිසා මේ එතන තියෙද්දි ඇදලා අරගෙන ආයේ ආනපනෙට තියන්න ඕන කමක් එයා දැනගන්න දැන් ආනපනෙ නෑ. මම ඒක දන්නවා. හිතේ තියෙන වේදනාව. මොකක්වත් වෙන්නේ අද අර එක්කෙනෙක් කියලා තිබුණා. මගේ හිත සක්මන් කරනකොට මෙහෙම කූඹි ටිකක් හිටියා මම නතර වෙලා ගියා සතිය කැඩෙන්නේ නැහැ. තමන් දන්නවා මේ වඩන්ට උන්න බම දකුණ තමයි. නමුත් සත්තු ටිකක් හිටියා ඒ නිසා මම නතර වෙලා නැත්නම් උඩින් කකුල තියලා ගියා. ඒතර සාමාන්‍ය රිද්මේ නෑ වඩා හැල හැපිලා කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙන්නේ නැහැ. ඒ වෙලාවේදී අනේ මං කකුල උස්සලා තිබ්බයි කියලා පශ්චාත්තාප වෙන්න ඕනේ නැහැ. එතකොට සතිය වැඩ බාර අරගෙන තියෙනවා. එතකොට හරියට තනකොළ කපපු නෑ අසන්නේ නෙලපු ගොබිවලක තනකොළ කවන ගොබි මේ ගොපල්ලෙක් වගේ ඒ සතිය ඉබේම ආරක්ෂක භූමියේ තේරුම් අරගන්න ගතියක් තියෙනවා. ඒක manussකම. හොඳ දේ දන්නවනම් හොඳ දේ කියලා දුන්නොත් නරකට ඇදෙන අඩුයි. ඒ නිසා නරක ඇබ්බැහි තියෙන කෙනෙක් කියලා හිතන්නකො මොකක් හරි මේ තරහ යන ගතිය වැඩි ආශ කරන ගතිය වැඩි විකු නිදා ගන්න ගතිය වැඩි තියෙනවනේ එයා භාවනා කරනකොට ඒ තරහ ගතිය එනවා කියලා දැක්කනම් එච්චරයි ආයෙක මේ ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ නැහැ එයා දැනගන්න හරි ඒක තරහ යන එක මම මම ගෝච රාජ්‍යත්ව භූමිය ගෙනත් තියනවා ආශ්‍රව ප්‍රසද තියනවා පහ වෙනකොට නෑ ආනපානට ගන්න ඕනේ නෑ අන්න මගේ හිතේ තරහ ඇවිල්ලා තියෙනවා ඔන්න මගේ හිතේ දැන් ආශාවක් ඇවිල්ලා තියෙනවා. ඔන්න මගේ හිතේ කම්මැලිකමක් ඇවිල්ලා තියෙනවා කියලා තමන්ටම පිට කෙනෙක් බලන්න වගේ තමන්ටම ආපු තරහ. තමන්ටම ආපු ආශාව. තමන්ටම ආපු නිදිගත දකින්නකොට පේනවා ඒ තමන් ළඟ තියෙන මේ ඇබ්බැහි කියලා જાතියක් තියෙන නරක පුරුදු කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒවා සමහර ඒවා අපේ බුදුහාමුදුරු ගණන විදිහට ගියාත්ම තිබිච්ච ඒවා. ඉතින් ඒවා අපි දන්නේ කොහෙන්ද එන්නේ කියලා. ඒක ආපු ගමන් හදන්න යන්න එපා. මට මෙහෙම දෙයක් වෙනවයි කියලා දැකීම පවා. දැකීම පමණින් ලুকু අරසාවක් තියෙනවා. මම නිතරම කියන නිදර්ශනයක් තමයි මේ පොඩි කට්ටියට ඒක එච්චර තේරෙන්නේ නැතිව 2006 මේ ලංකාවේ සුනාමි කියලා මම විශාල මුහුදු රැල්ලක් ආවා. නිකන් මුහුදු කොට ගැලුවා වගේ. ඉතින් ඒකෙදී 50000කට අධික පිරිසක් මැරුණා. මොකද කිසි කෙනෙක් දන්නේ නැහැ මේ මෙහෙම දෙයක් වෙලා නැහැ කලින්. අපි දන්නවා කැලණියේ ඉස්සර කලින් වෙලා තියෙනවා මූදු කොට ගලප කතාවක් ඉතිහාස පොතේ සඳහන් වෙලා තියෙනවා. මේක ආවා ඉස්සරහා මුලති වලට වැදුනේ. වැල්ල විනාඩි 30ක් 40ක් ගියා ගාල්ලට වදින්න. ඊට පස්සේ තවත් විනාඩි 30ක් 40ක් කොළඹට වදින්න. ඒ කවුරුත් දන්නේ නැහැ. ඇවිල්ලා වැදෙනවා මැරෙනවා. නමුත් කවුරු හරි කියලා තිබ්බනම් සුනාමි කියන එකක් තියෙනවා මුලති වලට වැදුනයි කියලා. අර ගාල්ලේ ඉන්න කට්ටිය දන්නවනේ දැන් ඉතින් මුහුදු පැත්තට යන්න ඕනේ නැහැ කියලා. එහෙමනම් කල්ැතුම් බේනවා නිකන් දැනගැනීමෙන් පමණක්. දැන් උනේ මොකද? දන්නේ නැහැ. කාටවත් අනතුරුක වීමක් නැහැ. අර වාගේ මුලති වාගේම ගාලට ගාලට ගැහුවා කොළඹට ආව කොළඹට ගැහුවා ඉතින් 60 50000ක් විතර මරණයට පස්සේ දැන් මොකද්ද රජේ කියන්නේ දැන් මොකද්ද අපිට ජපානයෙන් හම්බෙච්ච ආධාරේ සුනාමි එනකොටම සීනුවක් වදිනවා සුනාමි එනකොටම දැනුම් දීමක් කරනවා. ඒකට කවුරුත් දැනගන්න ඕනේ මේ සුනාමි දැන් මොහොත කරේට යන්න බකොඩ එන්නේ කියලා. ඒ ජපාන කියන රටේ ඒ සුනාමි පුහුණුව කියලා විශාල වක්කලන් හදනවා. ඒ කියන්නේ කලපු හදලා කලපුල ළමයින්ට සෙල්ලම් කරන්න දානවා. දෙමාපියොත් ඉන්ටපු ගාම් බෙල් එකක් ගහලා විශාල තරංගයක් ඇති කරලා දානවා. මේ රැල්ලක් ඇති කරනවා. ඒකට පුහුණු කරනවා. මෙන්න මේ සුනාමි කියන එකක් තියෙනවා. ඒක ආවට පස්සේ මුහුදු පැත්තට යන්න එපා ගොඩට යන්නේ කියලා. ඉතින් හැම කෙනෙක්ම දන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එක්ක අනික් කෙනෙකුට අඟවන්න දන්නව නැත්නම් ගොඩට දුවන්න දන්නව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පස්සතෝ භික්කවේ ඥානතෝ ආශවාණං khයං වදාමි. මෙන්න මේක නරක දේ මේක හොඳ දේ කියලා දකිනවනම් ඒක දන්නවනම් ඉබේම නරකෙන් බේරෙනවා. ඒක නිසා නරක දේ නරක වශයෙන් දැකීමම අපිට සතියෙන් හම්බෙන ලොකු ආනිසංශයක්. හොඳ හැබැයි එතකොට ඒකට අරස්සාවට ගැලපෙන්න හොඳ දේ දැනගන්න ඕනේ. එතකොට හිබ හිත ඉබේම අර කුකුල් පැටවුන්ට අම්මා කියලා දීලා නෙවෙයිනේ කරදරයක් වෙච්ච ගමන් ටක් ගාලා ගිහිල්ලා අම්මයි කකුල් තට්ටස්ස රින්ගන්නේ. නැත්නම් ළඟ තියෙන අකුලකට රින්ගන්නේ අන්න වගේ හිත මේක අනතුරුදායක දෙයක් කියලා දන්නවනම් මේක Tamange ඇබ්බැහියක් වෙන්න පුළුවන්. පරණ කී ආත්මය ආපු කර්ම ශක්තියක් වෙන්න පුළුවන්. මොකක් වුණත් සතියෙන් පෙන්ලා දෙනවා නම් දැන් මේක අනතුරුදායක මේක මේක හොඳ නැහැ මේක හොඳයි කියලා නිකම්ම අපේක්ෂාකරන සතිය විසින්ම අර අනතුරු රහිත තැනට හිත ගෙනියනවා. ඒකට පරිණාමය කියලා කියන්නේ. පරිණාමයේදී අපි අවුරුදු කෝටි ගණක් පුරුදු වෙලා තිනවා අනතුරුදායක දේ එනකොටම සහජාසයකින් අපි අනතුරු නැත්තන්ට ගිනත් තැබීම ආරක්ෂාවක් තියෙනවා. මේක ඔය චාල්ස් ඩාවින් තමයි ඉස්ලාම කියලා දුන්නේ. මිනිස්සයා හිතලා කරන එක නෙවෙයි. අනුතරදායක දේ අනුතරදායක දේ කියලා දන්නකොටම මෙතෙන්ට එනවා. ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඒ නිසා අනතුරට ගැටෙන්න යන්න එපා. ඊට කලින් භාවනා කරලා තමන්ගේ අරමුණ මූල කර්මස්ථානේ තියාගන්න ගෝචර රජ්‍යත්ත භූමිය. ඒකට හිත මේ මේ කනතුරු මේක අනතුරු නැහැ කියපුවා ගෙනල්ලා පෙන්නන. ගෙනල්ලා ආරක්ෂක භූමියට හිත එනවා. එතකොට පේනවා බුදුහාමුදුරුව හරියට අපිට අරසාව දෙනවා හරියට ධර්මය අපිට අරසාව දෙනවා හරියට සතිය අපිට අරසාව ගෙනත් දෙනවා වගේ. ඉතින් එහෙව් වටිනා දෙයක් අපි පොඩි දරුවන්ට උගන්වන්න නැතුව මොන વિશે නැත්නම් භෞතික ඥාන, ලෞකික ඥාන ලැබුවත් එයා සමහරට අනන්තරේදී කටයුතු කරන හැටි දන්නේ නැහැ. ඒ නිසා පුංචි දා වයසදීම පුළුවන් තරම් එයාට කුකුල් අම්මා කුකුල් පැටවුන්ට උගන්නලා නෙවෙයි. අනතුරක් වෙනකොට අම්මා තටු දිගාරිනවා පැටව වෙලා රිංග ගන්න. ඒ වගේ බුදුහාමුදුර අපිට තියලා තියෙන අරසාව ධර්මයේ අපිට තියලා තියෙන අරසාව වෙන්න නම් කරදර නැති වෙලාවක අපි තේරුම් ගන්න ඕනේ මේ හිතට කලබලයකදී රිංගන්න තැනක් හදලා දෙන්න. ඒක ඔය ඔය සතිපාසලේ අපි ගොඩක් ප්‍රයෝජන ගන්න ඉබ්බගේ කතාවෙන් තමයි කියන්නේ හිවලෙක් හරි ඌර්කෙක් හරි ආපු වෙලාවට ඉබ්බ කරන්නේ අඳු ටික ඇතුලට ඇත ගන්න. අඳගත්තට පස්සේ හිවලෙකුටවත් ඉබ්බ මේ ඌර්කෙකුටවත් කන්න බෑ. ඉතින් ඉබ්බ මෝඩ කමෙන්ටද අඬ පුප්පන්න ගියොත් ඒ අඬෙන් අල්ලලා තමයි හපන්නේ. අඬ ඇතුලට ගත්තොත් හිවලට අල්ලන්න තැනක් නැහැ. ඒ වගේ අපි සත්‍යමත් වුණොත් කෙලෙස් වලට අවිලා අපිව යට කරගෙන යන්න බෑ. ඒක නිසා ඒ වෙලාවට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ගහපැන ගන්න යන්නේ ඉබ්බෙක් වෙන්න කියනවා. බුදුරජාණන් සඳහන් කරලා තිනවා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් බිකු මනෝවිතක්කේ. කුම්බෝ කියලා කියන්නේ ඉබ්බට සකේ කලාපේ තමන්ගේ කට්ට ඇතුලේ තමන්ගේ අඟපතඟ තඟවා ගන්නාසේ මොකක් හරි දැකලා තරහක් ආවට කේන්ති ගියාට තමන්ගේ මනෝවිතක්ක නතර කරගන්න ගහබැන ගන්න යන්න එපා. ඒ වෙනුවට සතිය පිටවන්න. ඒ වෙනුවට මෙනෙහි කරන්න තමන්ගේ ආරස්සාව. ආස්වාද ප්‍රසවාසය හරි වම දකුණ හරි ඒක නැත්නම් උඟ දෙනෙක් මේ බුද්ධානුස්සතියෙන් වර්ණ කට්ටිය පුරුදු වෙලා තියෙනවනම් බුද්ධානුස්සතිය කියලා බුදුහාමුදුරගේ ගුණ ටික මෙනෙහි කරන. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුදු. එහෙම නැත්නම් මරණානුස්සතිය මොනවා හරි සතිය කියන එකකට හිත පුරුදු කරලා තියාගන්න. තියාගත්තට පස්සේ තමයි තේරෙනවා ඒක නිකන් ඉබ්බා යන යන තන කට්ට ගෙනියනවා වගේ. අරසක වෙලාවට තමන් අර කිකිලිගේ තට්ටාස රිංගන කුකුල්පටව ටික වගේ. නැත්නම් තමන්ගේ කට්ටාසට අඬු ටික ඇද ගන්න ඉබ්බෙක් වගේ කටයුතු කරන්න පටන් අරගත්තොත් සතිය හැම තන්හි ඉබ්බ යන යන තැන ගෙනියන්න තේ යන යන තැන උදව් කරනවා. ඒ නිසා පුංචි කාලේ පොඩි ඇත්තන්ට තේරුන්නේ නැහැ කියලා අපිට කනගාටුවක් නැහැ. අපි දන්නවා ඕක කොහොම ගිහිලා කොයි වෙලාවක හරි එයාට තේරෙන්න පටන් ගනී. තේරුණාට පස්සේ ඒ පොඩි දරුවන්ගේ තියෙන දඟ ගති ඉබේම නැතිලා ඒ පෙර දෙන ගිය වෙලාවේදී ඒ පොල් ගහ වලින් ආපු ළමයි ටිකක් හිටියා ඉස්සරහා වාඩි වෙලා. ඉතින් ඒ ළමයි කතා කරනවා කලබල කර කර හිටියා. පන්තියක ළමයි. ඉතින් අපස්සේ කට්ටියට අපි සතිපාසල පෙන්නුවා. සතිපාසල පෙන්නලා සතිය පිළිබඳ කවිය අහන්න ලකස් කරා. සකස් කරාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා කමටහන් සුද්ධ කරා. කිව්වා ස්වාමීන් වහන්සේ මේ අපි නුහුරු නුපුරුදු කට්ටිය දැන් මේ කවිය ඇහුවට පස්සේ පුළුවන් කියලා කමටහන් සුද්ධ කරලා මං කිව්වා මේ ලබන මාසේ ආවොත් ඔක්කොමලා මේ කවි ටික ටික ලියන්න කියලා පස්සේ ඒගොල්ලන්ගේ කට්ටිය පෙර දින කට්ටිය කවි මඩුවක් තිබ්බා. ඉතින් ඒ ළමයි එදා කියනවා ස්වාමීන් වහන්සේ අපි එදා ඇවිල්ලා දඟ කරන වෙලාවේ ඔබ වහන්සේ අපිට ගහලා බැනලා එලෙව්වනම් අපිට මේක අල්ලගන්න හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ඒ වෙලාවේදී කටයුතු කරන හැටි සමහර දෙමාපියෝ දන්නෙත් නැහැ. සමහරට ගුරුවරු දන්නෙත් නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් ඒ කට්ටියට ඉවසලා මෙන්න මේක පුරුදු කරන්නකෝ මෙහෙම කරන්නකෝ කියලා යම් වෙලාවක ওই සතිය වගේ දෙයක් ඇල්ලුවාට පස්සේ ඒ ළමයින්ගට ස්වභාවයේ సౌందර්යය නැත්නම් ලස්සන ළමා ගතිය එළියට එන්න පටන් ගන්නවා. ඒ නිසා කාටට කියලා දෙන්න එහෙම යනවනම් සතිය එයා තේරුම් ගත්තේ නැහැ කියලා තරහ වෙන්න එපා. තරහ වෙලා වැඩක් නැහැ. Taman tamange කරන්න හැටි බලන්න. තමයි ඉගෙන ගන්න හැටි බලන කොච්චර හිමීටද මේක අල්ලන්නේ කියලා. හැබැයි හිමීට හිමීට හිමීට හිමීට යනවා. ඒ වර්ධන වේගයේ සතිය අල්ලගන්න හැටි හොඳටම දිනුනාට පස්සේ තමයි තේරෙන්නේ. ඒක නිසා මේ පොඩි අයගේ කටයුත්ත අපි කරනකොට මේ සංවිධානය කරපු හුඟ දෙනකොට තියෙන එකම දක්ෂකම ඒගොල්ලෝ ගාව විතර සතියේ නෑ. ඒගොල්ලෝ මේ ඉවසන කට්ටිය. ඒගොල්ලෝ ඉවසනවා නම් මේ වැඩේට දක්ෂයි. ඒ විතරක් නෙවෙයි. පොඩි කට්ටිය දන්නේ නැති උන දැනගත්තොත් ආඩම්බර වේද කියලා කියන්නත් බෑ. මේ පොඩි කට්ටියට උගන්වන්න ගියාම අපි ඉගෙන ගන්න තරම්. උගන්වන අය පුදුමාකාර විදිහට ඉගෙන ගන්නවා. ඉස්සල්ලා මම සති ඉගෙන ගන්නකොට කොහොමද අල්ලගත්තේ? ඒක මේ පොඩි දරුවෙක් අල්ලගන්න හදනකොට කරන ප්‍රයත්නයේ දකින්නට අපි නැවතත් අර අපි ඉගෙන ගන්න කාලේ පොඩි පුංචි ළමා මනසට යනවා. මේ සතිය දන්නේ නැති කෙනාට එහෙම අතීත මතකයක් ඇත්තේ නැහැ. ඒ නිසා හරි ගියේ නැහැ කියලා කිසිම වැරද්දක් නැහැ. ඒ සඳහා කරන ප්‍රයත්නේ පවා දැන් පොඩි දරුවෙක් භාවනා කරන්න ගන්න ප්‍රයත්නේ පවා මේ මිනිස්යන්ට පේනවට වැඩිය දෙවියන්ට බ්‍රහ්මයන්ට පේනවා. කොච්චර වටිනවද කියලා. ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ මේක අල්ලගෙන පුළුවන් විදියට තමයි ළඟ තියෙන මේ දේ පුළුවන් විදියට තව කෙනෙකුට මේ කියලා දෙන්න යනවනම් ඒක પરම්පරාවෙන් પરම්පරාවට යනවා. මම දැකලා තියෙන එකක් තමයි මේ පොඩි දරුවන්ට සතිය උගන්වුවොත් ඒ කට්ටියට කියලා දෙන්න කෙනෙක් නැත්නම් අම්මට කියලා දෙනවා. මම කියලා දෙනවට වැඩිය පොඩි දරුවෝ තමන්ගේ අම්මට කියලා දුන්නාට පස්සේ අම්මලා සතිමත් වෙනවා. ඊට පස්සේ තමයි තාත්තලා සතිමත් වෙන්නේ. පංචබාර ගුරුවරුන්ට කියලා දෙනවා. අපේ ගාල්ලේ සතිය උගන්වන්න ගිය ටීචර් කෙනෙක් ඇවිල්ලා මට කියනවා අනික් ආගම් වල අය ඉන්නවනේ ඉතින් ඒ නිසා බුද්ධහම කියන්නේ නැතුව කිව්වලු වාඩි වෙලා පහසුවට වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලලා හුස්ම ගන්න දිහා බලන්නකෝ. ඒකට ළමයි කල පොඩි ළමයි ටීචර් ඕකට තමයි ආනාපාන සති භාවනාව කියන්නේ කිව්වලු. ටීචර් උගන්වනවලු. ටීචර් කියනවා මම ප්‍රවේශමෙන් පාවිච්චි කරේ මම ඒ වචන දැම්මේ නැහැ මොකද මේක බුද්ධහගම් වචනේ. අනිත් ටීචර් කියනවා මම එහෙම කිව්වලු මේ ඇවිදිනකොට සතිය පවත්වන්න කකුල කොහොමද කියන්නේ? ආ ටීචර් ඔයි කියන්නේ සක්මන් භාවනාවනේ. ඒ ළමයි කියලා දෙනවා. ඉතින් එතකොට පේනවා මේ ළමයි මේ මේ ලෝකෙට එන්නත් ඉස්සෙල්ලා මේව පුරුදු කරලා අවිලා තියෙනවා. මොකද මේක මානව ධර්මයක් මේකේ තියෙන්නේ. එනිසා අපි වැඩි හිටි වුණාට අපි එච්චරම ඉස්සරහින් ඉන්න කට්ටිය කියලා හිතන්න නරකයි. මේ පොඩියාගේ ඉගෙන ගන්න ගියාම මේක එකිනෙකාට එකිනෙකා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒක හරි సౌందర్యాత్మక ලක්ෂණ එහෙම නැත්නම් හුරතල් කියලා කියන්නේ මතුවෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සතිපාසල් වලට අපි මේ සති ක්‍රීඩා මේ චිත්‍රාන්තිනේවා කවිලියන දේවල් ඒ වගේම ක්‍රියාකාරකම් පුළුවන් තරම් එකතු කරන්න. එකතු කරපුවාම ඒ ළමයා අල්ලන තැන කොහෙන්ද මේක අල්ලන්නේ කියන එක හරිම විචිත්‍රයි. එතකොට වැඩිහිටියන්ගේ වැඩමුළුවක් සංවිධානය කරනවා වගේ නෙවෙයි මේක. මේක බොහොම මල් අත ගන්නා වගේ ප්‍රවේශමෙන් කරන්න මල් වාගේ තමයි පුංචි ළමයි ඒ ඒගොල්ලෝ මේක අල්ලගත්තට පස්සේ ඒගොල්ලෝ ඒක කියලා දෙන ආකාරය හරීම సౌందర్యයක් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යනකොට මේ හොඳට පුරුදු කරගත්ත සත්‍ය පුරුදු කරගත්ත ළමයි වැඩමුළුවට ගෙනියලා අනිකුත් දන්නේ නැති සත්‍ය දන්නේ නැති පොඩි දරුවෝ ඉන්න තැනට ඒගොල්ලෝ ආදර්ශයක් විදිහට පෙන්නනවා මට මුලින්දලම හිතෙච්ච එකක් තමයි මේ පුංචි හාමුදුරු හතර පහ දෙනෙක් මේකේ හිටියානම් සතිය නෑ ඔක්කොම හාමුදුරුන්ට ඒක වෙනම කතාවක්. නමුත් ඉඳගෙන ඉන්නවා දකින්නකොට දැන් මේ ලොකු හාමුදුරු ටිකක් නාකි වැඩි නැත්තම් නරක නෑ. ඇත්තටම හොඳයි. මේ අර පොඩි හාමුදුරු කෙනෙක් හිටියා නම් උඩත් ඒක හොඳයි. ඒ නිසා මම කියනවා ඊගාව සැරේ කරනකොට මේ එක්කෙන දෙන්නෙක් මෑනියුවර් හදා ගන්න ඕන. ඉෂ බාලා බුරුමේ අවුරුදු 8 ඉඳලා 18 දක්වා සේරම ඉසබාන. ඉසබාන රෝස පාට සූට් එකක් අඳිනවා මල් වාගේ 250ක් පැවිදි කරනවා. පුළුවන් නම් අන්නේ දෙන්නේ තුන් දෙනෙක් ගෙන්න ගන්න ඕනේ ඊගාව සති භාවනා තියෙනවා නැත්නම් අපේ ඉන්න දෙන්නේගේ ඉසබාලා කවුද කැමති? කහ පාටක් අඳලා මෑණි කෙනෙක් වගේ තියාගෙන ඉන්නවා. එතකොට අනික් කටියත් ඒ ගානට යනවා. ඒ නිසා මේ පිරිස අපි ඉස්සරහට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කරන වැඩවල පූර්වාදර්ශ වශයෙන් ඒ නිසා තමන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි ඒකට ගොඩාක් වැදගත් වෙන්නේ. මූලික කියලා දෙන එක ඉතින් අපි උත්සාහ කරන්න පුළුවන් විදිහට තම තමන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව උරගා බලන්න මේ කමඨහන් සුද්ධ කිරීම හරහා එතකොට අපිට ඒ පුංචි යන්තම ටිකන ගා සතිය ලාවට ඉගෙන ගත්ත පොඩි දරුවෝ ඉදිරි වැඩවලදී අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන නිසා සියලු දෙනාම සාමූහික වෙලා අපි මේ බුදුහාමුදුරෝ හැමතන්හි බලාපොරොත්තු වේතුයි කියන මේ සතිය ලංකා පුරාම ඉන්න පොඩි දරුවෝයි වැඩිහිටියන්ටයි කියලා දීම වැඩපිළිවෙලට අපි දායක වෙමු සාක්ෂි වෙමු ඒ සඳහා අපිට සුදුසුකම් නැත්තම් අපේ තියෙන දක්ෂකම් පුරුදු කිරීම වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට ආදී හැමතැන්හිම සතිය වැඩිම සඳහා මේ අපි ඉදිරිපත් කරන ධර්මදේශනා ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලවල කෙසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ අපේ මේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා